මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදලි නායක සෝමරත්න අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සමරන වෙසක් උත්සව සමය නිමිති කරගෙන මුවන් පැලස්ස ගම්මාසී ජනතාව කුමක් හෝ පොදු ආගමික කටයුත්තක නිරත වීම වසරක් පාසා සිදුවන දෙයක්. මෙවර වෙසක් දිනය නිමිති කරගෙන වන්දනා ගමනක් යාමට සාකච්ඡා කර ගැනීම සඳහා ගමේ පන්සලේ බණ මඩුවට එනම් මුවන් පැලස්සේ පුරාණ බෝධිමලු විහාරස්ථානයේ ධර්මශාලාවට ජනතාව එක්රැස් වන දවස අද විහාරාධිපති ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි මෙවර මුවන් පැලස්සේ අය සංවිධාන කරන වන්දනාචාරිකාව කෙබඳුදැයි දැන් අපි බලමු. මේ කට්ටිය ඕම ඉඳගන්න මේ කට්ටිය ආවම ආරගෙන ඔයගොල්ලෝ යනවද මේ ඔව් එහෙමනම් මේ අපේ ස්වාමින් වහන්සේට ඉස්සෙල්ලා මේ කියලා මේ මම කොහොමද කොහොමද ඉඳගන්න මං කියන්නේ මල වාරේ දැන් ඔය ස්වාමීන් වහන්සේ ආසන පණවලද ආ හරි ආසන පණවලද ආ හා හා ඒ මේ මේ ඒක මේ කරුණා කරලා දැන් කවුරුත් නිශ්ශබ්ද වෙන්න නිශ්ශබ්ද වෙන්න හැමෝම නිශ්ශබ්ද වෙන්න නිශ්ශබ්ද වෙන්න හා දැන් අපේ ස්වාමීන් වහන්සේෝ වැඩියා කවුරු සාදුකාර පාත්වන්ට මේ අපේ ගෞතම ස්වාමීන් වහන්සේ වැඳ නමස්කාරයෙන් පළමුව පිළිගන්නා අතර අද අපේ දැනුම් දීමට අනුව පැමිණ සිටින දායක සභාවේ සියලුම සමාජික මහත්වරුන් සමග ශ්‍රී සංගමිත්තා කුලගණ සමිතියේ සෑම සමාජික මහත්මියක්ම ගෞරවයෙන් පිළිගන්නා බව සඳහන් කරනවා. අද මේ හැම දිනාම කැඳවීමේ අරමුණ දැනටමත් කවුරුත් දන්නවා. මෙදා පාර තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සැමරීමේ වෙසක් පුණ්‍යෝත්සවයේ වෙනුවෙන් මුවන් පැලස්ස ගම්වැසියන් විසින් කළ යුතු ආගමික සත්ක්‍රියාව සාකච්ඡා කිරීමට බා දැන් කවුරුත් දන්නවනේ අපි මෙදා පාර මුවන් පැලස්ස අවුරුදු උත්සවය බොහෝම ජයට පැවැත්තුවා කවුරුත් ඒ ගැන තවම ප්‍රශංසා කරනවා. එහෙමයි. එහෙමයි. අන්න ඒ වගේ අපි මෙදාපාර වෙසක් උත්සවයක් පවත්වන්න. මුවන්පැලසේ කවුරුත් කල්පනා කළොත් හොඳ බවයි මගේ අදහස. <laughs> නෑ හොඳයි. දැන් අපට අපේ ගරු අනුශාසක මාහිමිපාණන් වහන්සේ බොහොම වටිනා උපදේශයක් දුන්නා. අපි කවුරුත් උන්වහන්සේගේ වචන මතක තියාගෙන තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ උපත බුද්ධත්වය සහ පරිණිර්වාණය යන තෙමඟුල ස්ථීපත් කිරීම සඳහා ගුවන් පැලසේ අපි සමූහයක් වශයෙන් කළ යුතු දේ මොනවාද එතකොට අද මේ රැස්වීම පවත්වන්නේ ගමේ අයගේ යෝජනා අදහස් මාර්ගෝපදේශ දැනගන්ටයි. අපේ අපි මුලින්ම අපේ සංගමිත්තා කුලගෙන සමිතියේ සමාජිකාවන්ගේ අදහස් විමසා බලමු. ගරු අනුශාසක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි ගත් සභාපතිතුමනි මව්වරුනි පියවරුනි අපි කලින් අවුරුදුවල මව්වරුනි වෙසක් උත්සවය වෙනුවෙන් මහියංගණය මුතියංගණය වගේ සිද්ධාස්ථානවලට කණ්ඩායම් වශයෙන් දුක් විඳගෙන වන්දනා ගමන් ගියා. තූපාරාමයේ රුවන්වැලි මහා සෑය වැනි ශ්‍රේෂ්ඨ සිද්ධාස්ථානවල කප්රු පූජා පැවැත්තුවා. කුණු පිරියම් කර්මාන්තවලට මුදලින් ආධාර කළා. ඒ වගේම පිනේ අඩුපාඩුවක් නැති ඈත දුර බැහැරත් නොවන ආගමික පුණ්‍ය ක්‍රියාවක යෙදෙමු කියන එකයි කුලගණ සමිතිය වෙනුවෙන් මගේ අදහස. <laughs> මුවන් පැලසේ කාන්තාවෝ වෙනුවෙන් අදහස් දැක්වූ සංගමිත්තා කුලගණ සමිතියේ ගරු සභාපතිනි මණිකේ මහත්මියටට ස්තුතිය පුද කරනවා අපි කවුරුත්. අපි කවුරුත් දන්නා විදිහට ඈත දුර බැහැර වන්දනා ගමන් රූක්ෂ කැලෑමැදින් භයානක වනමුර්ගයෙන් ඉන්න පාරවල් ඈ මේ නිසා ඈත වන්දනා ගමන් වලට අපේ වනිතාවෝ කැමති නෑ ඊට වඩා කෙටි වන්දනා ගමනක් යන්නයි ඒ අයගේ කැමැත්ත එහෙම නේද <laughs> මේ මැණිකේ මහත්මිය ඉදිරිපත් කළ අදහසට අනුව මම එන්නේ මෙහෙම හිතනවා මට කල්පනාවක් ඇති වුණා අපේ මේ මුවන් පැලැස්සට වැඩි ඈතක් නොවන ඔව් බඹරගල ඓතිහාසික රජමහා විහාරස්ථානය අපි කවුරුවත් දැක බලාගෙන නැහැ. අපි හැමදාම හිතන්නේ ඈත දුර බෑර ගිහින් පින් කරන්න. නමුත් ළඟ තිබුණත් පින පිනමයි. මේ කියන බඹරගල රජමහා විහාරස්ථානය අපිට බොහෝම කිට්ටු ඓතිහාසික පිම්බීමක්. ඔව් හරි ඒකයි. මම හිතනවා මේ අවුරුද්දේ අපේ වන්දනා ගමන බඹරගල රජමහා විහාරස්ථානයේ වැඳ පුදා ගැනීමට යොදාගත්තොත් හොඳයි මේ පහසුයි කියලා. ආ ඒක හොඳයි ඒක හොඳයි ඔව්. අනිත් එක මේ මේ මුවන් පැලසේ හිටන් බඹරගල රජමහා විහාරයට 60ක්ම 35ක් 40කට වැඩිය නෑ මම කියන්නේ. එහෙමනේ. මීමුරේ කයිකාවල මැදමානුවර ලූල්වත්ත මොරගහමුල මාඩුගොඩ තෙල්දෙනිය නගරය හරහා කිච්චිරිපාරෙන් කෙලින්ම බඹරගල රජමහා විහාරයට. ඔය 70 40ක දුර ප්‍රමාණය විහිදෙන ඇති අපි දන්නවා. එහෙම නැත්නම් තෙල්දෙනි නගරයේ ඉඳලා වැවේගම හරහා බඹරගල රජමහා විහාරස්ථානයට යන්නත් පුළුවන්. ඔව්. එහෙම වෙන්න පුළුවන්. මේ එක ගමන් මාර්ගයක්. ඔව්. ආ අනෙක් ගමන් මාර්ගය තමයි මේ මුරේ මුවන් පැලස්ස කොටගඟ අට්ටලවෙට්ටුව සංගප්පුව දක්වාරිය බෝබැවිල උඩසියපත්තුව හරා තෙල්දෙනිය නගරේ හිටන් කිත්සිරිපාරෙන් බඹරගල විහාරස්ථානයට. ආගේ මතින්ද පුළුවන්. ඔව් ඔව්. හැබැයි මේ කොයි පැත්තෙන් ආවත් ස්ථානය ළඟ වුණත් ගමනාගමනය නම් හරිම දුෂ්කරයෝ <laughs> වෙදමාම දැන් යෝජනා කළා උන ළඟපාත තැනකට මෙදාපාර වන්දනා ගමනක් යන්න මමත් ඔය පුංචි සන්දියේ දෙමව්පියන්ගෙන් තොරතුරු එම දැනගෙන තියෙන විදිහට ඔය බඹරකල රජමහා විහාරය කියන්නේ මහරහතන් වහන්සේලා වැඩ සිටි ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක්. මිහින්තලා ගල, දඹුලු ගල වගේම බඹරගල රජමහා විහාරයත් ඔය ඔය මේ පිහිටි ගල් පර්වතයක් පසුබිම් කරගත් රජමහා විහාරයක්. මෙදා පාර එනම් අපේ එනම් බඹරගලට යමු නේද? එහෙමනම් වන්දනාගමනට සහභාගී වෙන මේ පිරිස කොච්චරද කියලා බලලා අපිට අපේ ගමේම බරභාග කරත්ත සවලං කරත්ත ටික පිළියෙලක් කරගන්න පුළුවන්. හරි හරි. මට පුළුවන් මගේ කරත්තෙයි මාටින්ගේ කරත්තෙයි මේ වැඩේට ගන්න ඕන. හොඳයි හොඳයි හොඳයි. මේ මීමුරේ මීමුරේ කයිකාවල පල්ලෙවත්ත ලූල්වත්ත ඒ දක්වා මහා කැලෑව ඔව් ඔව් ඔව් ඔලිව් ඔල්ලූරෝ මුවෝ ගෝනු අඩුවක් නැහැ කොහොමදත් ඉතින් මහ පිරිසක් කොට්ටපොල් පන්දන් අනන් හූ කියාගෙන පාන්දර ජාම එනකොට වන මුරුගියෝ සේරම පැනලා දුවනවා ඒක හරි බයක් වෙන්න දෙයක් නෑ මගේ හිතේ බඹරගල රජමහා විහාරයේ බලන්ට වන්දනාමාන කරගන්නට පිටපදේශ වලින් බොහෝම වන්දනාකාරයෝ එනවා. අපිට මේ ස්ථානීය ගානක් නැති වුණාට ලංකාවේ බොහෝ දෙනා දන්න තියෙන ඉතා ප්‍රසිද්ධ සිද්ධ ස්ථානයක් මේක. එහෙම හඳුනනවා. මුවන් පැලස්සේ වයසක ඇත්තෝ දන්නවා බඹරගල රාජමහා විහාරය කියන්නේ මම මේ බෝධිමාලු විහාරයට එන්න කලින් මුලින්ම මම මහාන වෙලා හිටපු පන්සල කියන කාරණය. ඒ කාලේ බඹරගල රජ මහා විහාරේ විහාරාධිපති වැඩ වාසය කළේ රමුක්කැලේ නායක හාමුදුරුවෝ. මං ඇබිත්ත කොල්ල කාලේ නායක හාමුදුරුවෝ ළඟ අවුරුද්දක් විතර බණ දහම් ඉගෙන ගත්තා. පස්සේ උන්වහන්සේ මාව මේ මුවන් පැලසට බාර දුන්නා. මට බඹරගල අමෘතනක් නෙවෙයි උපාසක මහත්තයලා. මං හොඳට දන්නවා. එහෙමයි අපි හාමුදුරනේ. මේ බලාගෙන යනකොට ඉතින් අපේ හාමුදුරුවෝ මුලින්ම පුංචි සංදියේ මහාන වෙන්න එතකොට බණ දහම් එහෙම ඉගෙන ගන්න මේ පන්සල් හැටියට මේ බඹරගල මේ උපයෝගී කරගෙන තියෙනවා. අපිට එහෙම ලොකු සම්බන්ධයක් තියෙනවා තලක් එහෙම නේද? ඔව්. මේ විහාරස්ථානය ආරම්භ කළ කාල සීමාව ගැන මේ ඔබ වහන්සේට යම් දැනීමක් එහෙම තියෙනවා නම් ඒ ගැන අපි කොහොමද දැනගන්නේ මේ අපි ආමඳුරනේ එහෙමයි උපාසක මහත්තයා බොහෝම හොඳ ප්‍රශ්නයක් කළා එහෙමයි මම පුංචි සංධියේ මේ ගැන පැහැදිලි දැනීමක් තිබුණ නැහැ පස්සේ මම අපේ රඹුක් කැල්ලේ රතන ජෝති නායක හාමුදුරුවගෙන් තොරතුරු අසා දැනගත්තා. එහෙමයි මේ විහාරස්ථානයේ බොහෝම පුරාණ විහාරස්ථානයක් උපාසක මහන්තේ. මේ ස්ථානයේ මහරහතන් වහන්සේලා වැඩ සිටියා සේ සැලකින ලෙන් 58ක් දැක ගන්නට තියෙනවා. ලෙන් 58ක් විහාර ස්ථානයට අයිති ඉඩම අක්කර 300ක් තරම් විශාලයි. බඹරකලාවට ස්ථාන 58ක කටාරම් කොටවල තියෙන ලෙන් භාවනා යෝගී භික්ෂුන් වාසයට සුදුසුයි. මේ දැන් එතකොට අපේ හාමුදුරනේ මං හිතන්නේ මේ කාට කාටත් ආසා හිතිලා ඇති බඹරගල රජමහා විහාරයට මේ මේ වන්දනා ගමන යන්න ඔයක දැක බලා ගන්නට නේද මොකද ඒ තරමටම බඹරගල රජමහා විහාරය ගැන දැන් අපට මේ මේ අහපු කරුණ වලින් මේක අසා දැනගන්නට ලැබුණානේ. හරිම සන්තෝසයි, භාරණ සන්තෝසයි යෝ. අපි හාමුදුරනේ මේ මට දැනගන්න උවමනායි මේ බඹරගල වනසෙනසුන මේ දියුණු කරපු අපේ රජවරු කවුද කියලා. ඒ අය කරපු විහාර කර්මාන්ත මොනවද කියලා දැනගන්න මං කැමතියි අපි ආමඳුරන්නේ. බොහෝම හොඳයි උපාසක මහත්තයා. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අපේ කීර්තිසී රාජසිංහ රජතුමා නුවර යුගයේදී ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1781 තරම් කාලේ. ඔව්. බඹරකල ලෙන් විහාරයේ ප්‍රතිසංස්කරණය කරලා වැඩි දියුණු කළා. විහාර සංවර්ධනයට ඉඩම් මක්කර 200ක් පූජා කරා කියලා සඳහන් වෙනවා. විහාරස්ථානයට පැමිණීමට පාරක් හැදුවා. තෙල්දෙණිය නගරයේ ඉඳලා අදටත් විහාරස්ථානයේ දක්වා ඇති මේ පාර කිස්සිරි පාර කියලා තමයි හැඳින්වෙන්නේ උපාසක මහන්තයෝ. හරි හරි. ජාතක කතා, බුදු සිරිත, චිත්‍ර අර්ධ වශයෙන් දැකගත හැකි. චිත්‍ර දඹුරුලෙනේ චිත්‍ර තරම්ම පැරණි බවයි විද්වතුන්ගේ පිළිගැනීම. මේ විහාරස්ථානයේ වසර 100කට වඩා පැරණි සල් රුකක් පිහිටලා තිබුණු බවත් මේ සල්රුක නිසාම ඇතැම් පිරිස් සිදුවත් කුමරුන් ලංකාවේ ඉපදුණු බවට ජනප්‍රවාදයක් ප්‍රචාරය කර තිබුණු බවත් මතක් කරන්න ඕනේ. හරි හරි හරි. ඔව් මේ ඉතින් මේ ගෝමරී දුව මොකක් ගැනද දැන් මේ කතා කරන්නට ලෑස්ති වෙන්නේ? අපේ හාමුදුරුවනේ. ඔව්. මම පුංචි සංදියේ බඹර ගෙල ගැන පාඩම් කරපු කවි කීපයක් මතක් වුණා. ආ ඒක හැබැයි බොහොම හොඳයි බොහොම හොඳයි. ආ කියමුකෝ බලන්න එහෙනම් අපි කාටත් අහා ගන්න. උඩිස්පත් තුවේ විල මැද තියෙන ගල පලිස්පත් එකතු වී සිඳුනයි නමද කල කලක් පවතින්ට මැද මහනුවර ගල වඳින්ට යමු තිල් දෙනියේ බඹර කල හොඳයි හොඳයි හොඳයි දැන් ඔය ඔතන ඉන්න ඔය සුවඳිදුවක් කියන්න බලන්න ඒ ගැන කවියක් කවියක් කියන්නේ අනුබුදු මිහිඳු හිමි වැඩි අඹතලා ගල වලගම්බා රජුන් ලෙන් සැදු දඹුලු ගල රිටිගල තෝනි ගල සහ පැරණි හිඳ ගල බලන්ත යමු තෙල් දෙනියේ බඹර ගල ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේත් දායක සභාවේ වැඩි දෙනෙකුත් අපේ ගමට කිට්ටුවම තියෙන බඹරගල රජමහා විහාරස්ථානයේ ඇති වටිනාකම ගැන පැහැදිලි කළා. ඒ වගේම අපේ ගෙදර තිබුණා පුරාණ බඹරගල වත කියලා පුංචි කවි පොතක්. මං දැන් ඒ කිව්වේ ඒ පුතේ කවියක්. හොඳයි දරුවෝ. ඒ කවි ගායනාවෙනුත් පැහැදිලි වෙනවා අපේ ගමට කිට්ටුවෙන්ම තියෙන බඹරගල විහාරස්ථානයේ වටිනාකම. ආ එහෙමනම් අපේ ස්වාමින් වහන්සේ අපි පාන්දරින්ම කට්ටිය හැමෝම මේ කහවිලා යනවා නම් හොඳයි නේද? ගමන ටිකක් පොඩ්ඩක් කැපි නිසා උදේ පාන්දරින්ම පිටත් වුණොත් හොඳයි නේද? බොහෝම හොඳයි උපාසක මහත්මයා. එහෙමයි. යන්නේන අතරේ තොන්සරණ කවි, පිරිත්, හිමගත වරුණ්‍ය ආදී කවි කියන්න පුළුවන්. වන්දනාකාරයෝ නිසා සුදු ඇඳගෙන උපාසක ඇඳුමෙන් වෙන්න ඕන. ආ ඔව් ඔව් සුදු ඇඳුමෙන්ම යන්න ඕන ඒක හරි. සියක් කාණ්ඩ යන නිසා කරත් එකට 10 දිනා ගාන කෙනෙක් බාරව නම් ලයිස්තු හදා ගන්නටත් ඕනි උපාසක මහත්මයා. හොඳයි හොඳයි හොඳයි. හොඳයි ඒ කටයුතු සියල්ලක්ම අපි සිද්ධ කරන්න අපි කවුරුත් බාරගමු. මේ එහෙමනම් අපේ ස්වාමින් වහන්සේ අපිට අවසරයි. මෙයා එහෙමනම් අපේ ගමනට සූදානම් වෙමු නේද? හොඳයි. හොඳයි. හොඳයි පාසල් මාත්‍ය. සාදු සාදු සාදු සාදු ආ හෝ හෝ හරි හරි හරි දැන් දැන් මේ කට්ටිය ඔක්කොම කරත්තවරින් බැහැලා ගිහින් මේ විහාරගෙට චෛත්‍යයට බෝධි මළුවට එහෙම මල් පාන් පූජා කරන්නට මම තේරුම් හොඳද යන්න යන්න මේ කට්ටියට පේනවා නේද හැමෝටම පේනවා නේද ආම් බලන්න අර අර ගල උඩ බඹර වද එතකොට බඹර ගොටු ඈ මේ වැඩිපුර ශබ්ද කරන්න නම් එපා. මොකද බම්මරුව ඇවිස්සුනොත් අපි ඉවරයි. ගලේ ඉහළ බම්බරවද බැඳලා තියෙන හින්දාත් මෙතෙන්ද මේ මේ බබරගල කියලා කියන්න ඇති මං හිතන්නේ. හොඳයි. දැන් එහෙනම් ඉතින් ගෙනාපු මල්ලේව මේවා බෙදා හදාගෙන ඒවට පැන් ඉහලා මේ දෝනේ කරලා අ ගඳ පුදා ගන්න කට්ටිය. හරි හරි හරි හරි දැන් එතකොට මූලික වශයෙන් කවුරුත් උන් මල් පහන් පූජා කරලා තෙරුවන් වැඳ පුදා ගත්තා නේද? දැන් අපි නිදහසේ ඓතිහාසික තැන් බලාගමු. අපේ ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ කිව්වා වගේ බඹර වද බැඳපු බඹර වදයක් වගේ ඈතට පේන මේ බඹරගල විහාරය ඇහින්ම ඕන් අපි සියලුම දෙනා දැකගත්තනේ. හොඳයි හොඳයි. අර පෙන්ෙන විහාරගේයි චෛත්‍යයයි සංඝාවාසයයි නුවර යුගයේදී කරවපු රජුරුවන්ගේ නම තමයි කීර්තිශ්‍රී රාජසිංහ. කීර්තිශ්‍රී රාජසිංහ. ඒ රජතුමාගේ නමේ මුල් කොටස කීර්තිශ්‍රී. ඒක කෙටි කරලා කියනවා නම් කිච්චිරි කියලා කියන්න පුළුවන්. ඒ රජුරුවෝ මතක් වෙන්න එතකොට ගෞරවයක් හැටියට තමයි අර පාර නම් කරලා තියෙන්නේ කිච්චිරි කිච්චිරි පාර. හරි හරි හරි හොඳයි හොඳයි. මේ ලෝකඩ තම්මැට්ටම ගහලා අක්කර 201 ඉඩම් එතුමා විහාර සම්පතක කරලා පූජා කරලා තියෙනවා. මේ ඕ වෙදමාමේ. ඔව්. ඒ රජතුමා ඇරෙන්න රාජාධිරාජසිංහ රජතුමා. ඔව්. ආගමට තියෙන ලැබියාව නිසාම ස්වාමින් වහන්සේලා පින්ඩපාත වඩින එකට දුක හිතිලා වැඩිකම වැව කරලා. විහාරස්ථානයේ දයිසපීම සඳහා කුඹුරු ගොවිතැන් කිරීමට පූජා කරලා තවත් කුඹුරු ඉඩම් එහෙමත් පූජා කරලා තියෙනවා කියන්නේ. ඕ වෙන්න ඇති වෙන්න. අනිත් එක මේ ඊටත් මුලින් බොහොම පුරාණ කාලෙදී රෝචි නගරේ රෝචි රජතුමයි මහියංගනේ ශිව කියන පලාත් නායකයයි ඇවිත් ඔය පේන මේ ලෙන් හැදූ බව මේ බ්‍රාහ්මී අපරු වලින් මේ මේ ගල් ලේඛන වල ශිලා ලේඛන වල කොටලා තියෙනවා. ඔය ලෙන් වල හැඩේ බලලා ගන්නට ලෙන්දොර වටේටම ගල් කිරුවක් වෙන් කරලා තියෙනවා. ඒක තමයි කටාරම් කොටවනවා කියලා කියන්නේ. ඕ මහා වැස්සකදී ලෙන ඇතුළට වතුර එන්නේ නැහැ. ඒ විදිහට ඒ කොටලා තියෙන නිසා. ඔය රවුම දිගේම ගලට වැටෙන වතුර ගල් ලෙනෙන් බැහැරට ගලනවා. හරි හරි. ආ ආ ආ මේ මේ මැණිකේ ඔය උපාසක අම්මලට ගල් දිබුක්කාවල පැන පැන යන්න එපා කියලා කියන්න. ලෙම් 58ක් තියෙනවා තව එහාට වෙන්න. මේ ඉස්සලා වැටුනොත් එහෙම ඉවරයි. ඒ හින්දා පරිස්සමින්. හරි හරි හරි. දැන් ඔය ලෙම් බැලුව ඇති. මං හිතන්නේ විහාර චිත්‍ර ශිලාලේඛන ප්‍රාක්‍මී අක්ෂර බැලුව ඇති කියලා. කොහොමද කට්ටිය කරන්නේ? අපි දැන් විහාර මළුව පැත්තට බහිමු. එහෙමයි. එහෙම හොඳයි නේද? ඒක හොඳයි. ඒක හොඳයි. වෙදමාමා ඔව් මේ දැන් ඉතින් වෙලාව ගත වෙලා තියෙන්නේ මම ගියොත් හොඳයි කියලා මට නම් හිතෙන්නේ නේද? ඒක තමා කිව්වේ ඒක තමා කිව්වේ. හොඳයි. හැමෝම දැන් මළුවට ගොහින් චෛත්‍යත් වැඳලා දරුවන් සමා කරගන්න. එහෙමයි එහෙමයි. ඊට පස්සේ දෙවියන්ට පින් දීලා අවසන් කරන්න. මේ හැමදෙනාම Taman ආපු ආපු කරත්තවලට නැගලා ගමන ආපහු යන්න පිටත් වෙන්න ඕනේ. ආන්ගර අතන කවුරු හරි පින්වත් පිරිසක් තේපැන් සංග්‍රහයක් පවත්වනවා. විසින් තේ ටිකක් බීලා ඒගොල්ලොන්ට පින් දීලා අනේක හොඳයි නේද? ඒ ටිකක් පොඩ්ඩක් හොඳයි හොඳයි. මාටේම් බණ්ඩිරාල කරත්තු ගෙනාපු අය මේ දිගලි කරපු හරක් හැම අඹරාවල බැඳලා මේ ගත්තනම් නේද? ඔය තේ බීලා සූදානම් කරන්ට කරන්න කියනකොටම හරි හරි හොඳයි හොඳයි. ආ එතකොට එහෙනම් දැන් හැමෝම මං කියාපු විදිහට කරත්තු වලට නැගලා ඔය ලෑලි වල වාඩි වෙලා සාදුකාරයක් දෙන්න සේරොන්ට සාදු සාදු සාදු. ආ ඕ දැන් සරිනේ ඔක්කොම නැග්ගනේ තේරම කලත් වලට හොඳයි හොඳයි එහෙනම් තුන් සරණේ පිටපතලා අපි ආපහු ගමන පිටත් වෙමු හා හොඳයි හොඳයි හොඳයි ධම්මං රුවන් පැලස්සේ රඟපෑම් විජේරත්න වරකාගොඩ ශීලා පරණමානගේ සෝමසිරි චන්ද්‍රසේන උලපනේ ගුණසේකර කමල් ගමගේ මයික් ප්‍රනාන්දු ශ්‍යාමලි දාබරේ ප්‍රියන්තනී ගමගේ යහම්පත් දිල්කා විමර්ශනී හඳුවල සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදලිනායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලස්ස නිෂ්පාදනය නන්දා ජයමාන